ඊළඟට මේ Zoom එකේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මහත්මේ මේ කෙනෙක් ඝාතනය කරන්නට මරණ දඬුවමක් තීරණය කරන විනසුරුවරයාටත් එය ක්‍රියාත්මක කරන අලුගෝසුවාටත් අකුසලයක් සිදු වෙනවාද කියලා. දැන් ඒක තීරණය වෙන්නේ මෙහෙමයි. දැන් විනසුරුවරයා නීති සංග්‍රහය සහ අර එළඹෙන සාක්ෂි විනිසුරු මේ නීතිඥවරුන්ගේ තොරතුරු ඊළඟට ජූරි සභාවේ සාකච්ඡා මේ සියල්ලක් පාදක කොටගෙන නීති සංග්‍රහයේ එන දඬුවම ප්‍රකාශනයටපත් කිරීම තමයි විනිසුරුවරයා කරන්නේ. එතකොට ඔහු ඝාතනය කරන්න කියලා ඔහුට තීරණය කරන්න බෑ. ඔහු ඒ පිළිබඳ ප්‍රකාශනයයි ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ ඝාතනයට අසන යොදන්නේ රටේ පාලකයා. එතකොට අස්සන යොදන කෙනාට පූර්ණ වශයෙන් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. අලුගෝසුවටත් පූර්ණ වශයෙන් අකුසලයේ සිද්ධ වෙනවා. මොකද අලුගෝසුවා ප්‍රධානියාගේ අනසක ක්‍රියාත්මක කළාට ඔහු ස්වකැමැත්තෙන් තමයි ගිහිල්ලා ඝාතනය කරන්නේ. එතකොට ඔහුගේ වෘත්තිය වෙන්නට පුළුවන්. නමුත් ඒ වෘත්තිය ඔහු බාරගන්නේ මේකට වේතනයක් පඩියක් ගන්නෙම මේ මරණ්ඩයි තියෙන්නේ කියලා දැනගෙනනේ. ඒ නිසා අලුගෝසුවාට කිසිම ආකාරයකින් ගැලවීමක් නැහැ. ඔහු පූර්ණ වශයෙන් අකුසලයේ කරගන්නවා. හැබැයි විනිසුරුවරයාට එතන ඔහුගේ නිර්දේශයෙන්ම ඝාතනය නොවන නිසා ඔහු නීති ප්‍රකාරව මේ තීරණය දනුම් දීම කුයි කරන්නේ. ඒ නිසා ඔහුට එතන ඒ ඒ විදිහේ අදහසකින් ඔහු ඒක ක්‍රියාත්මක කරනවා නම් ඔහුට හානියක් නැහැ. හැබැයි ඔහු ද්වේෂ සහගත විදිහට මොහු ඝාතනය කරන්න ඕන කියන පදනමේ තීරණයක් දෙනවා නම් ඒක බරපතල කුසලයක්. හැබැයි විනිසුරුවරයාගේ ඒ තීරණය මත ඒක නිර්දේශ කරන්නට අත්සන් කරන කෙනා පූර්ණ වශයෙන් අකුසලයක් කරගන්නවා. ඉතින් ඒවා ඊටාම සූක්ෂම තැන් අර අර විනිසුරුවරයාගේ මනෝභාවයන් දෝලණය වෙන ක්‍රමයක් එක්කලා ඒ තනත්තා අකුසල් කරගන්න හෝ නොකරගන්න පුළුවන්. ඉතින් න්‍යායාත්මකව ගත්තොත් ඔහු කරන්නේ අර නීති ප්‍රකාරව මේකට අදාළ දඬුවම තීරණය කිරීම පමණයි. ඒ නිසා ඔහුට එතනදී මනස සමබර කරගෙන කරොත් ඒක අකුසලයක් සිදු නොවන හැටියට ඒ ක්‍රියාව කරන්නට පුළුවන්කම තියෙනවා.